බාල අවදියේ සිටම කවියට ගීතයට ඇලුම් කළ කුලරත්න ආර්යවංශ අද අපට සිටින ඊටාම ප්‍රවීණ ගීත නිබන්ධකයෙක්. ඊටාම බොල් අර්ථශූන්‍ය ප්‍රලාප ගීත නිබන්ධ හැටියට නිවෙන අවධියක කුලරත්න ආර්යවංශ වැනි කවිත්වයක් ඇති ගීත නිබන්ධකයෙකු ගැන එදාට වඩා හද අගය කළ යුතුයයි මම කල්පනා කරනවා. ආනන්ද විද්‍යාලයේ සිසුවකු සිටි අවධියේ සිටම ඔහු කවියට ගීතයට ඇලුම් කළා. මිතුරන්ගේ ඇසුරින් ගුවන්විදුලියේ ළමා පිටියට පැමිණි ඔහු ගුවන්විදුලිය තමන්ගේ පරිසරය බවට පත් කරගෙන විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කළා. පසුව ගීත නිබන්ධ ක්ෂේත්‍රයේත වෘත්තීය වශයෙන්ම පිවිසුණු ඔහු ගීත සංඛ්‍යාත්මකව වැඩි කර ගැනීමට වැඩිය ගුණාත්මක වශයෙන් ඉහළ තලයකට ගෙනීමේ වෑයකම යෙදුණ අයයි මට හිතෙනවා. අද අපි හිතුවා ගුණරත්න ආර්ය වංශයන්ගේ මේ විශිෂ්ට ප්‍රබන්ධ කිහිපයක් රසිකයන්ට මතක් කර දෙන්න. මේ ආදාපි තෝරගත් ප්‍රථම ගීතය. Thank you. අතර වෙලා උදෙකලාව තුම් එළන අසවත සනහා අතීතයේ ගිය අසුත රැගෙන යලි වගේ ගහනින් සමුගෙන යනවා ඔබේ නුවන් පහනින් යලි එළිය දැකේවා ආචාර්ය සුනිල් ආරියරත්න මහා චිත්‍රපටයෙන් චිත්‍රපට ගීත රචනයට පිවිසුණු කුලරත්න ආර්යවංශ විජය ධර්මශ්‍රීගේ ආරාධනා චිත්‍රපටයට මේ ගීතය රචනා කරනවා. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය නිර්මාණය කළේ. මම හිතන්නේ කුලරත්න ආර්යවංශ වැනි ගීත නිබන්ධකයෙකුට ලැබුණු මහඟු අවස්ථාවක් තමයි පණ්ඩිත අමරදේවයන් වැනි කෙනෙකුට ගීතයක් රචනා කිරීම. මොකද ඔහු ලියූ ඒ පදවලට අමුතු එළියක් අමුතු ආලෝකයක් පණ්ඩිත අමරදේවයන්ගේ ගායනයෙන් ලැබෙන නිසා. ඒ වගේම ගීත රචනා කිරීමට පැමිණෙන පිවිසෙන කෙනෙකුට අමරදේවයන්ගේ හඬින් ගීයක් ගායනා කරගන්නට ලැබීම ඔහුගේ ගීත ප්‍රබන්ධාවලිය කුමට ප්‍රාප්තියට පත්වීමක් හැටියට අපිට සලකන්න පුළුවන්. අදත් අප සමග ඉන්න සුපුරුදු පරිදි විචාරන්ද ජයන්ත අරවින්ද මේ ගීත ක්ෂේත්‍රයට පිවිසුණු කුලරත්න ආර්යවංශගේ පදවලක් ආරාධනා චිත්‍රපටයට ඇතුළත් වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ තමයි සංගීතය නිර්මාණය කරන්නේ. මම දැක්ක විදිහට ඊටාම පැහැදිලි වර්ණ පදාසයක් අපට මේ ගීතයේ තනුවේ මේ දකින්න තියෙනවා කියලා මට කල්පනා වෙනවා. ඔබ කොහොමද මේක දකින්නේ? ඔක්කොටම මට කල්පනා වුණේ අර ආරාධනා කියන වචනේ හරි ලස්සනට ගැලපුණා. ඒක බලාපොරොත්තු වෙන්නේ මේ කොහෙලාද මේක ඇහෙන්නේ කියලා මට. ඔය අතර මතක් වුණේ අමරදේවින්ම ගායන අර එරන්ද තියෙනවා කියන එක. ටිකක් වෙලාකට එරන්ද තියෙනවා කියන එක පේන මේ මනසට නිකන් දෘශ්‍යමාන වෙනවා. ඒ වගේ මේකෙත් ආරාධනා කියන එක මට අමරදේවින්ක මේ දෘශ්‍යමාන වෙන ගතියක් තිබුණා. ඉතින් අතට මගේ රසයට එක හරි යට ඉවහල් වුණා. මොන ඇත්තට චිත්‍රපටයකට ගීතයක් ලියනකොට ඒ තේමාවට ඒ චිත්‍රපටයේ අවස්ථාවට ගැළපෙන විදිහට ගීතය රචනා කරන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවට උචිත විදිහට තනුවත් ගායනයත් මේ සියල්ල ඒක රාශි වුණාම තමයි චිත්‍රපට ගීයක් සාර්ථක හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ ගීතෙන් අනුතුරු අපි තෝරන්නේ තවත් ආරක තනුවකට ගායන දීලයකට යන ගීතයක්. මේ අපි තෝරාගත්ත කුලරත්න හරිවංශ ලියු දෙවැනි ගීතය. එකම ගීත නිබන්ධකයෙකුට තමන්ගේ සිතේ පිළිසිඳ ගන්නා වටිනා අදහසක් සමාජගත කළ යුතු වටිනා ධර්මානුකූල අදහසක් මේ ගීතේ තියෙනවා කියලා මට හිතෙනවා. දැන් මේකේ පොඩි අරේ තනුවේ තිබුණු ප්‍රබෝධය පිරිසිදුකම නිර්මලකම වගේ තමයි මේ අර්ථයත් එක්ක කියලා මට හිතෙනවා ඒ තනුව මේ ගීතයට එන්නේ නැත්තේ. පුංචි දෙයට කතා වෙලා රණ්ඩු වෙලා වෛර බැඳන් කතා නොමැති ගෙවල් තුනක මූල පුතාලා අම්මලාට හොරෙන් ඇවිත් සෙනේ සිටින් යාළු වෙලා පුංචි පැටව් එක පවුලකින් වෙල් ලිප නැල්ලේ. මේ ලොකු ලොකු අය අතරේ ගෙවල් තුනක අය විරසක වෙලා තරහ වෙලා රණ්ඩු වෙලා ඉන්නවා. ඒ අම්මලා තාත්තලාට හොරෙන් පුංචි පැටව් ටික ඇවිල්ලා සෙනෙහ සිතින් යාළු වෙලා වෙල් ඉපනැල්ලේ එක පවුලක පුංචි පැටව් වගේ කෙලිදෙලෙන් ඉන්න අවස්ථාවක් තමයි මේ ගීතෙන් කියන්නේ. දැන් මේ ගීතයේ මේ උතුම් අර්ථය කුලරත්න ආර්ය වංශගේ හිතේ පිළිසිඳලා ඔහු පදවලක් බවට පත් කරනවා. තනුව නිර්මාණය කරන ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද නීලා වික්‍රමසිංහ තමයි මේ ගීතය ගායනා කළේ. මේ දැන් කලින් ගීතයට වැඩිය වෙනස්ම ආරක තනුවක් හඬක් නාදයක් අපිට අහන්නේ. එතකොට මේ අර්ථයත් එක්කද මේ නාදය වෙනස් වුනේ? විචාරද අරවින්ද ඔබ සංගීතඥයෙක් හැටියට මේකට උත්තරයක් දෙන්න. ඔයද එක පැත්තෙන් අර ලානාගියක් විදිහට මීළඟ ළමා කටහඬ තියෙන මම තරමක ළමා මම කකෝ ළමා කියන්නේ නැහැ කෙසේ හෝ ඒ කටහඬයි මේ වචන ටික එකතු වෙලා බොහොම හොඳට සංකලනය වෙලා ඒක මම 68 කියන තාලේ මුඛෙන් කියලා අපි කියන්නේ ඒ ළමයින්ට උචිත තාලයකින් මම ඒ අංග තුන හතරම එකට එකතු වෙලා ගැළපෙන අපූර්වට නිර්මාණය වෙලා තිනවා මේ ගීතයේ කොච්චර අනුබර සමාජයේත දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම එක විට කතා කරලා ඉතාම වටිනා අර්ථයක් වටිනා පණිවිඩයක් sannivedanaya කරන ගීතයක් හැටියට අපිට මේ ගීතය හඳුල්ලා දෙන්න පුළුවන්. ඒක පාසල් වල වුණත් ගන්නන්න වටිනා උපදේශාත්මක ගීයක්. අපි තව ගීයක් අහමු. මේ ගීතය රචනා කළේ කුලරත්න ආර්යවංශ. Thank you. අතරමං වෙලා පානු මිල්දියේ තනි වෙලා ඊළඟට තුරුණු සිතක පැතුම වැළඳ ඈත පාවෙලා මෙවැනි අනුප්‍රාස බහුල පදවලක් ඔහු ලියනවා ලොකු පණිවිඩයක් අර පුංචි සිනා පුංචි සිතේ වගේ අර්ථයක් කියන්නට ඔහු යන්නේ ඔහු ප්‍රේමයක ප්‍රාර්ථනාවක් ඡායාත්මක ප්‍රාර්ථනාවක් මේ අක්ෂරාවගේ රුව පිළිබඳ ප්‍රාර්ථනාවකට පමණක් සීමා කරගන්නවා ඔහුගේ මේ ගීතය තුල කියන අර්ථය. හැබැයි ඊටාම මනරම් ඊටාම කංකලු තනුවක්. මේක ස්වර වර්ණ කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මෙවැනි තනුවකට. විශාරදාර වෙන්දගේ විමසුම. මම හිතන්නේ සරත් බස්නායකගේ හොඳම තනුව මේකයි. ඇත්ත වශයෙන් කියනොත් මේ පණ්ඩිත අමරදේවගේ තනුවක් තරමට ලස්සනයි. ඉතින් මේ පුදුමයි ඉතාල සරල ගතිය, ඒතර අර පාවෙන ගතිය, අර සිතිවිලි අතර පාවෙනවා කියලා අපි හිතන්නේ ඒ ගතියක් තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට පුදුම අපූර්ව තනුවක්. ඇත්තටම ස්වර වර්ණ කියලා කිව්වහම එහි කංකන භාවය තියෙන්න ඕනේ. මధుරතාව තියෙන්න ඕනේ. දැන් ඇතම් අද අපි අහන ගීතවල පදගත අර්ථයකුත් අපිට අල්ල ගන්න බෑ. අපේ කන පිනවන්නෙත් නෑ. අර වැඩපොලකට ගියා වගේ යකඩ වැඩපොලක වගේ කියන හැඟීමක් ඇති වෙන්නේ. මේ නිසා අපිට මේ ගීතයක මధుරතාවත් එහි රමණීය අර්ථයත් අපිට එකසේ වැදගත් වෙනවා. මේ අද අපි තෝරාගත් අවසන් ගීතය. Thank you. විමසිංහ ටීඑම් ජයරත්න ගායනා කළේ. ඊටම අපූර්ව මధుර මිහිරි තනුව සින්දු ලඳ ගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිරින වෙලා. මේ අන්තරවන්තිය ඔබට ලැබුණේ කොහොමද? සින්දු ලඳ ගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිරින වෙලා. මේ මధుර තනුව ගැනත් යමක් කියන්න. යමන් කල්යන් රාගයේ ඇසුරු කරගෙන මේ තරම් සරල රසවිඳින ගෙන දෙන ගීතයක් තමයි කොහොමද කියලා හිතා ගන්න බෑ. අද අපි වෑයම් කළේ කුලරත්න ආර්ය වංශයෙන් ලියු මధుර ගී සංකල්පනා කිහිපයක් ඔබට සිහිපත් කරන්නයි. ජනරන්ජන ගී මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය ඉනෝකා ගමගේ නිෂ්පාදනය සුනිකා පෙරේරා